නැයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් රැස්ුනේ දවසේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට ආරම්භය ලබා ගන්නයි පුරුදු පරිදි අපි ලිඛිත ප්‍රශ්නේ සභාසිවාරය ආරම්භ කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සභාසිවාරය ආරම්භ කරන විදිහට අපි ආරාධනා කරමු අවසරයි ගරුලුක් ස්වාමින් වහන්සේ අද කමඨහන් සම්බන්ධයෙන් ප්‍රශ්න පහක් පමණ විතරයි තියෙන්නේ. දේශනාව සම්බන්ධයෙන් ප්‍රශ්න නැහැ. පළවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේකින් අවසරයි. සක්මන් භාවනාව. මම ප්‍රථමයෙන්ම පාද තබන විට වම දකුණ වශයෙන් මෙනෙහි කරමි. එසේ අරමුණු කරගෙන පියවර 10ක් පමණ තිබූ පසු පාදයේ විලුඹ වැලි පොළව මත ඉතා තදට වැදෙන අයුරු නිරීක්ෂණය කරමි. විලුඹ වැදී ඉන්පසු ඇඟිලි වැදෙන අයුරුත් අන්තිමට පාදයේ මැද කොටස වැලි පොළවේ වැදෙන සැටි දැනුනි. වැලි වැලි මළුවේ සක්මන් කරන විට වැලි ඉතා සීතලටත් මුර්ධු ගතියටත් දැනේ. තවද පාදය පොළවේ තබන විටද දන හිසින් නැමී ශරීරයේ ඉදිරියට කොස් ආපසු දනහිස කෙලින් වී පාදයේ එසවෙන බවද නිරීක්ෂණය කරමි. කෙලින් සක්මන කරන විට ශරීරයේ දෙපැත්තට චලනය වන්නාසේ දැනුනි. මෙලෙස පියවර පහක් පමණ නිරීක්ෂණය කරන විට විවිධ සිතුවිලි පැමිණෙති. එය සතිය පිහිටීමට බාධකයක් ලෙස නොහැඟේ. සිත වඩාත්ම ඇදී යන්නේ ශබ්දවලටයි. මෙසේ සිටිවිලි වල සිටියේදී පාදයේ මැදට දැනුණු තද සීතලකින් ආපසු සිත අරමුණට ආවේ. එවිට අරමුණේ සිත තබා පියවර මෙනෙහි කරන්නට පුළුවන් විය. මුලදී ඊතා තදබල වේදනාවක් දනහිසින් ආවද දැන් එම වේදනාව දරාගෙන සිටීමට හැකියාවක් ඇත. මාගේ භාවනාව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට මේ භවයේදීම නිර්වාණ සුවය ලැබේවා. අපි ඊයේ කරපු ධර්මදේශනාවත් එක්ක කලපලා මේ වார்த்தාව සලකලා බැලුවොත් මේක සුද්ධ කරන්න පුළුවන් තව සුද්ධ කරනවා කියන්නේ භාවනා දියුණුවට යනවා කියන එකයි. මම පය තියෙනකොට මට විලුඹට බර දැනනවා, ලේ වකේට බර දැනනවා, ඇඟිලි වලට බර දැනනවා ආදි වශයෙන් කියන එක ඒ දැනෙන බර ගතිය, තද ගතිය, හැල්ලු ගතිය, සිසිල් ගතිය ශරීරාංග නොකිය ලියපු දවසේ මම ඇවිදිනකොට මට බර ගතිය දැනෙනවා. තද ගතිය දැනෙනවා. සීතල ගතිය දැනෙනයි කියලා ශරීර කොටස් වලට නොකිය යන්න ගියාම අපි සුද්ධ ධාතු මනසිකාරයකට යනවා. මේ ධාතු මනසිකාරයේ තියෙන එක මට දැනුනේ කටටයි, දැනුනේ බඩටයි, දැනුනේ අතටයි කියපු ගමන් මා ආවේග ජනක වෙනවා ඒ තොරතුරු. ඒ තොරතුරු නිකන් පල්හැල්ලක් බවට පත් වෙනවා. එනිසා ඉස්සෙල්ලා අපි ශරීරාංග සම්බන්ධ කරලා හරි ගමනේ තද ගතිය, මෙලෙක් ගතිය, බුරුල් ගතිය දැකලා උස්ම ගන්නකොට පිම්බෙන ගතිය, හැකිලෙන ගතිය, සීතල ගතිය දැකලා ඒ ශරීරාංගයේ වාතාවරණය අයින් කරලා බලන්න අයින් කරපු ගමන් තියෙනවා මේ ජීවත් වෙනවා කියන්නේ උණුසුම් ගතිය, සීසිත ගතිය, කම්පන ගතිය, අංචල ගතිය විතරයි. ඒකට සුද්ධ ධාතු මනසිකාරයක් තියෙන. ඒකෙන් කිසිසේත්ම කතන්දර ගොතන්න බෑ. ඒ කිසිසේත්ම සැපකෘදුකකට දාන්න බෑ. න්‍යාය ධර්මයක් වැඩ කරා. ඉතින් එතෙන්ද අනේක තමයි ඔය ditthi visuddhi කියලා සඳහන් කරන්නේ. ඒ නිසා මේ වගේ ලියලා මේ වගේ වාර්තා ලියන්න පුරුදු වෙලා කකුල තියෙනට දැනෙන තද ගතිය, කම්පන චංචල. එහෙම නැත්නම් වේදනා ශරීරාංග ලියන්න නැතුව ලියන්න බලන්න. ඒසර බබාගේ භාෂාව කතා කරපු එකනා වැඩිහිටි භාෂාවට නැග්ගා වෙනවා. අපිට ඕනනම් ආයෙත් වැඩිහිටි උනාට පස්සේ බබාගේ භාෂාවට යන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. බබාගේ භාෂාවට ගිය ගමන් හැඟුම්බර වෙනවා. බංගා භාෂාවට ගිය ගමන් කතන්දර ගෙතෙනවා. සම්පප්පලාප වෙනවා. පල්ලෙහැලි වලට යනවා. ඒ නිසා අපේ වார்த்தාව අඩු ගානේ භාවනා කරන ටිකේ. මෙන්න මේකයි මට වැටුනේ. මෙන්න මෙහෙමයි මේ වැටහීම වල ඒ ගති වල ඒ ස්වභාව වල ඒ භාවවල වෙනස් වීම කියලා කියන්න පටන් අරගත්තොත් ආර්යයන් වහන්සේලා කතා කරන භාෂාව තේරුම් ගන්න පුළුවන් වෙයි. නැත්තම් දේව භාෂාව කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන්. ඒකේ කතාවත් කතන්දර ගොතන්න බෑ. අර කතන්දර ගොතන භාෂාව තමයි අපි කියන්නේ පු탁 යන භාෂාව, සම්පප්පලාප, ඒකේ තියෙනවා ධර්මයේ. අන්නේ ධර්ම ටික විතරක් ගන්න එකට කියනවා. ඒකට ධාතු මනසිකාරය කියනවා. යෝ නාම රූප පරිච්ඡේද ඥානය කියනවා. ඉතින් මේක බලනකොට ව්‍යවහාර මාත්‍රයක් විතරයි. භාවනාවක් නෙවෙයි. භාවනා කරනකොට ලැබෙන ධාතු කොටස් ටික නාම රූප කොටස් ටික හලන්න. ඒක ඒක විතරක් දාන්න වාතාවට අනිත් ඒවා දාපු ගමන් දැනගන්න මේක පැහෙන්න පටන් අර ගන්නවා. පැහිච්ච ගමන් මධ්‍යසාර හැදෙනවා. බීපු ගමන් මත් වෙනවා. ධාතු කොටස් වල පැහෙන්න දෙයක් නැහැ. ඒක හේම සුද්ධ ගතියක් තියෙන උණුසුම, සිසිලස, කම්පන, චංචල, ඇදෙන ගති, තද වෙන ගති. ආනේ ටික වාර්තා කරන්න පුරුදු වෙච්ච දාසේ සටහන හරිම කෙටි. ඔය දිග කතා මොකක්වත් නැහැ. හැබැයි එතෙන්ට යනවා කියන එක දිග ගමනක්. මොකද අර වල් පෑලි වල් හැලි පල් හැලි කතා කර ඉඳලා ඉඳලා ඉඳලා අපේ හිතට කවදාකවත් අදාළ දෙයක් කියන්න තේරෙන්නේ නැහැ. වටවලල්ලේ කරකැවෙන. ඉතින් වටවලල්ලේ කැවරකම් අපි කියනවා ditthi visuddhiyata ඇවිල්ලා නැහැ. ditthi visuddhයට එනවයි කියන්නේ මේ වටවලල යන වෙනුවට කියන්න ඕන ටික වැටහිච්ච ටික අත්දකපු ටික අත්විඳපු ටික අර ධාතු ස්වරූපෙන් කතා කරලා ගත්තාම තේරෙනවා කියන්න ඕන ටික හොඳටම කියවෙනවා. ගෙතිල්ලක් නැහැ. ගෙත්තක් නැහැ. එහෙම නැත්නම් පල්හැලි නැහැ. එහෙම නැත්නම් කතන්දර ගෙතිල්ලක් නැහැ. ඉතින් ඒකට කියනවා ප්‍රපංචකරණයක් නැහැ. සුද්ධ ධාතු මනස්කාරයක් එළියට එනවා. එතකොට හිතනවා මේ කතා කරලා වැඩක් නැහැ. මේ ලෝකෙ වහන්න කවුරක්වත් නැහැ. කට්ටියට ඕනේ කයි ගතන්දරනේ. රේඩියෝ කියන්නේ පත්තර කියලා කියන්නේ නිවුස් කියන්නේ පොඩි දෙයක් අරගෙන ඒකේ කන්දක් කෙන්දක් කරන කන්දක්ම වල ඔක්කොම අතින් දාලා ඒවට කියනවා අතිශෝක්ති කියලා. ඒව බුද්ධජානන්සේ කියනවා මේ ජනයත් එක්ක ජීවත් වෙනකොට කුලයත් එක්ක ජීවත් වෙනකොට ඝනයත් එක්ක ජීවත් වෙනකොට ওই පල්ලහැල්ල විතරමයි තියෙන්නේ. ගත යුතු මොකක්වත්ම නැහැ. ඊට වැඩි හොඳයි කන ඇහෙන්නේ නැති එක. ඊට වෙන කතා නොකර ඉන්න එක. කතා කරනවා නම් කතා කරන ධර්මයක් නැත්තම් නිකන් ඉන්න එක. නැති ඒක තමයි මේ කමඨාන් සුද්ධ කිරීමෙන් වෙන්නේ. මේ ලියුමට අදාළව මම මේ කතා කරන්නේ. මේ ලියපේකනත් අනිත් දවසේ බලන්න මට විලුඹද වැටුනේ ලේ වකේද කියන වෙනුවට මේ තද ගතිය, කම්පන ගතිය, චංචල ගතිය දකින්න බලන්න. ඉතින් ඒකකොට අන්තිමට බannෝට එක පරියන්කයට සීමා වෙන්න ඕනේ නැහැ. කොටයි, බත් කන කොටයි, වැදිකිලි කැසිකිලි කරනවා කොයි වෙලාවෙත් දැනෙන්නේ කම්පන චංචල ටික දැකීම අපි ditthi visuddhiyata කරන අනුග්‍රහයක්. ditthi visuddhi ප්‍රධානී අංග කියන්නේ ඒකයි. අනිතව නැති නිසා නෙවෙයි වයින් කරන්නේ. ඒව අදාළ නැහැ. ඒවත් එක ගිය කදාකත් ඉදිරියට යන්න බෑ. ඒ නිසා ඒව හලන්න ඕන. හලලා කිය යුතු කොටස් වලට කමඨහන් වාර්තාව සුද්ධ කරන්න පුළුවන් නම් අපිට රාජ්‍ය සභාවක රාජ්‍ය මොකක්ද ඒකට කියන්නේ රාජාසන කතාවක් කරන්න පුළුවන්. වල්පල් නැහැ කියන්න ඕන ටික කියලා. ඉතින් අපේ එදිනදා යනකොට ජීවිතේ ඒ ටික කිව්වට වැඩක් නැහැ. අපිට ඕනේ කරලා තියෙන මේ නාන කොටත් අහන්න ඕනේ නානවද කියලා. මේ කඩේ යනවාද? good morning good evening බයිලානේ ඔය කවුරු සුබාලුත් අවුරුද්දක් වේවා කිව්වත් නැතත් අලුත් අවුරුද්ද හැමදාම අලුත් තමයි පංචස්කන්ධයට අයෝකට අලුත් අවුරුද්ද කියන්න ඕනේ බර්ත්ඩේ කාඩ් අරින්න ඕනේ ආන්නේ බයිලා තේරම අයින් වෙලා කියන්න ඕන ටිකට යන ඒකට බුදුජානසෙ දීලා තියෙන්නේ ditthi visuddhi කියන වචනේ. ඒ නිසා කතා කරනකොට අදාළ දේ පසුබිමට සාපේක්ෂව කතා කරන්න ඒවා ඊටු ටික නැතුණයි කියලා තරහ වෙන්න එපා. තරහ ගන්නත් එපා. තරහ වෙයි කියලා ඒවා කියන්න ගිහලා වල්පැලි කතා කරන්නත් එපා. ඒ නිසා මේ කමඨාන් සුද්ධ කිරීමෙන් තමයි හරියට නිකන් කැරටලේ සුද්ධ කරලා ගත්තා වගේ. බතල ගිරියත් අම්බල පෙල්ලෙල්ලරලා ගත්තා වගේ. ඉදිච්ච ගෙල් ගිරියක ලෙල්ලරලා මදේ ගත්තා වගේ සුද්ධ කරලා දෙන්න පුළුවන්. ඒක තියෙන නිසා කරුණාකරලා ඒකට එකඟ වෙලා බලන්න මේ වැඩමුළු සාර වැඩමුළු ඇතුළත කරන කතාවල් වලදී කමඨාන් සුද්ධ කිරීමේදී ඒතකොට තමයි තේරෙයි මේ වල් වටපිස නැතුව මාත්‍රකාට සාපේක්ෂව කතා කරන්න. දැන් ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ සවස ඔබ වහන්සේගේ දේශනාව අනුව භාවනා කිරීමේදී දැනෙන සියලුම වෙනස්වීම් පිළිබඳව ඊතා විමසිල්ලෙන් නිරීක්ෂණය කළෙමි. සක්මන් භාවනාවේදී වම් පස හා දකුණු පස පොළවේ ස්පර්ශවන ආකාරය නිරීක්ෂණය කළෙමි. පළමුව විලුඹ ප්‍රදේශය ස්පර්ශ වී අනතුරුව යටිපතුලෙන් යටිපතුලත් ඉන් අනතුරුව ඇඟිලිත් ස්පර්ශ වෙයි. পায় එසවීමේදී පළමුව විලුඹ එසවි අනතුරුව යටිපතුල හා ඉන්පසු ඇඟිලිත් එසවේ. වම් හා දකුණු පාද දෙකටම මෙය පොදුය. පාද එසවීමේදී දන හිස ඉදිරියට නැවේ. පාදයේ බිම තබන විට මුළු පාදයම ඍජුවම පිහිටයි. පොළවේ ඇඟිලි ස්පර්ශ වන විට මාපට ඇඟිලි වැඩියෙන් ස්පර්ශ වෙයි. උකුළු ඇට ප්‍රදේශයේ හා කෙන්ඩාවල වේදනාවක් හටගනී. පාද ඔසවා බිම තබන විට සිරුර දෙපසට පැද්දෙන බවක් දැනේ. මේ සියල්ල නිරීක්ෂණය කරමින් සක්මන් කරන විට ඕනෑ තරම් වේලාවක් සතිය පිහිටුවාගෙන සක්මන් කළ හැකිය. පරයන්ක භාවනාව ආනාපානි ආනාපාන සති භාවනාව. සිරුර නිශ්චල කරගෙන වාඩි වී කය දෙස හොඳින් බලා සිටියෙමි. ක්‍රමයෙන් උදර ප්‍රදේශයේ පිම්බීම හැකිලිම සිදුවන ආකාරය දැනුනි. එසේම තවදුරටත් සිටින විට ආස්වාසය හා ප්‍රස්වාසයේ සිදුවන බවත් ආස්වාස වාතයේ සිසිල්ව නාසිරුරේ ගෑවෙන බවත් ප්‍රස්වාස වාතයේ උඩුතොල උඩුතොල ප්‍රදේශයේ උණුසුම්ව ගැටෙන බවත් දැනුනි. ප්‍රස්වාසයෙන් පසු ආස්වාසය සිදුවන තෙක් විරාමයේදී හෘද ස්පන්දනය සිදුවන හඬද ශ්‍රවණය විය. මද වේලාවකින් ගෙල පසකට ඇදවන විට ප්‍රස්වාස වාතයේ උඩුතොලේ ගැටෙන බව නොදැනේ. භාවනාවට අවහිරයක් නොවනසේ කය සකස් කරගත් විට නැවත උඩුතොල ප්‍රදේශයේ වාතයේ ගැටෙන බව දැනේ. පරිසරයේ ඇති විවිධ ශබ්ද ඇසී නැසී යයි. ගෙල පෙදෙසින් හා පිට ප්‍රදේශයෙන් වේදනාවක් ඇති වී ඒ ගැන මෙනෙහි කරන විට නැති වී යයි. නිදිමත ගතියක් නොදෙනී. මෙසේ කොපමණ වේලාවක් වුණත් සතිමත්ව සිටිය හැක. තවදුරටත් ඔබ වහන්සේකින් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී බවත් ශාන්ත වූ නිර්වාණයත් ප්‍රාර්ථනා කරමි. මේක උත්සාහය අරගෙන තිබුණාට අර ඉස්සලා ලිපේකනත් එක්ක කල්පනා කරලා බැලුවොත් උත්සාහයක් කරන් තිබුණාට දැන් මේක ඇවිදිනකොට ධනිෂ් නැමෙනවා, පය ඉදිරියට යනවායි කියලා পাය බලලා නෙවෙයි මේ කතා කරන්නේ දැනෙන දේ. එහෙම නැත්නම් භාවනා කරනකොට බෙල්ල පාත් වෙනවා කියනවා. ඒකට මේ බෙල්ල පාත් වෙනවා කියන එක නරකක් නෙවෙයි. ඒක ඇත්ත වෙන්න පුළුවන්. නමුත් බෙල්ල පාත් වෙච්ච බව දන්නේ කොහොමද? අත් දෙක වහගෙන ඉන්නේ. දැනෙන්නේ මොකද්ද? අත්විඳින්නේ මොකද්ද? අත් දකින්නේ මොකද්ද කියන එක එළියට එන්න පුදුම පැංගිරි ගතියක් තියෙනවා. බෙල්ල පාත් වෙච්ච බව ඇත් දෙක වහගෙනනකොට කොහොමද වැටුනේ? මට මේකට බර ගතියක් වැටුණා. ඇදෙන ගතියක් වැටුණා. ආන්නේ ඒ ටික කියා ගන්න තියෙන පැංගිරි විසින ගතියයි මේ මේ කමඨාන් සුද්ධ කිරීමේදී ditthi visuddhi නැතිකම කියලා කියන්නේ. සාහිත්‍යාත්මකව කියන බෙල්ලවමට හැරෙනවා දකුණට හැරෙනවා කියලා. නමුත් ඒ දැකලා නෙවෙයි ඔය කියන්නේ. මං හිතනවා. එවන ඇද්දක වහන්න බෙල්ල නැමිච්ච බව අත් දකින්නේ කොහොමද? ඉදිරියට පය යනකොට මේ විලුඹ කියලා දන්නේ කොහොමද? බලලා නෙවෙයිනේ කතා කරන්නේ කකුල දිහා බලන්න එපයි කියලා කියනවා. භාවනා කරනකොට ඇද්දක අරින්න එපයි කියනවා. ඉතින් එතකොට මේ සිදුවෙන දේවල් පිළිබඳ ගෙතිල්ලක් නෙමෙයි කියන්නේ නැත්නම් බෙල්ලද වෙච්ච බව දන්නේ කොහොමද? ඒක කියන එකයි මේකේ අතර ලොකු වෙනසක් තියෙනවා. අහගෙන ඉන්නකොට හොඳට තේරෙනවා. ආන දෙන්නත් යන්න ඕනේ. මේක තවදුරටත් විස්තර කරලා කියන්න ඕනේ. මේ තද ගතිය, කම්පන ගතිය, චංචල ගතිය වගේ දේවල් වලින් මේ බෙල්ලේ වැටෙන දේ. බෙල්ල ඇද උණයි කියලා කියන්නේ මේ පිටින් ඉඳලා බල්ලා කරන කතාවක් වෙන්නේ. ඇතුලෙන් තමයි වැටෙන දේ. ඇස්තික වහනින්න බෙල්ල ඇදුණා කියලා දන්නේ කොහොමද? ඊට පස්සේ බෙල්ල කෙලින් කෙරුවා. ඊට පස්සේ මොනද වැටුනේ? ඒතකොට කියනවා ආස්වාද ප්‍රසවාස දෙක අතරමැද හිස්තන වැටෙනවා කියලා. ඒ තියෙනකොට නම් තියෙන දේ වැටෙනවා කිය. හිස්තන කොහොමද වැටෙන්නේ? මම භයානක තැනට හිත ගෙනිනවා සීග්‍රෙන් දිට්ටිය කපලා දාන. ඉතින් යාට ඒතර අහන්න වෙනවා කොහොමද හිස්තන දන්නේ කොහොමද? හිස්තනක හිටියා කියලා දන්නේ කොහොමද? හිස්තන ඉන්නකොට දන්නේ නැතිකමනේ තියෙන්නේ. ඒතර දන්නේ නැතිකම දන ගන්න පටන් ගන්නවනේ දොර ඇරෙනවනේ. ඒකට හේතුව දැනෙන හැම දෙයක්ම විස්තර කරා. එතකොට විශාල ඉඩ පහසක් පස්තරයක් ලැබෙයි පරාසයක්. දැනුම් හැම දෙකක් මැදම ලොකු නොදැන තැනක් ඒක අපිට අනුමාන ඥාණයෙන් කියන්න පුළුවන්. හැබැයි අත්දැකීමෙන් කියන්න බෑ. භාවනා කරන්න කරන්න කරන්න මේ පරාසය වැඩි වෙන්න පටන් ගන්නවා. දැනෙන දේ බොහොම ටිකයි. නොදැන්න ප්‍රදේශේ ගොඩක් තියෙනවා. නොදැනෙන බව දන්නේ දැනීමට සාපේක්ෂව. දැනීමත් අංගපසංග වලට දාන්න නැතුව තද ගතියෙන්, කම්පන ගතියෙන්, චංචල ගතියෙන් උණුසුම් සිසිල් ගතියෙන් කතා කරන්න පටන් අර ගන්න නැත්නම් දිට්ඨි විසුද්ධිය පොඩි සපෝට් එකක් දෙන්න දීපු ගමන් මේ හිත බල්පල් කිල්ල පැත්තක තියලා බබාගේ භාෂාව පැත්තක තියලා කතාවට බහි. ඉතින් ඒක මේ අපේ ජීවිතවල පුරුදු කළ යුතුය. එහෙම නොවුනොත් වැඩියෙන්ම අපායන්ට හේතු වෙලා තියෙන අපිට බොරු කේලම් හිස් වචන පරිස වචන නිසා. විශේෂයෙන්ම සම්පප්පලාප නිසා. යමක් කියන්න ගියාම මේ අනවශ්‍ය දේවල් වලින් පටලවනවා. පටලවන්න ගියාම කියන්න ඕන දේ කියවෙන්නේ නැහැ. ඒ නිසා අපි අදහස් කරගන්න කමට අංශොද්ද කරනකොට අපි එකිනෙකාට මේ ලව් පෑයක් දෙන්න ලව් ලෙටර් එකක් නෙවෙයි මේ. මේ භාවනා කරනකොට ආස්වාසේ වැටෙච්ච හැටි ප්‍රස්වාසේ වැටෙච්ච හැටි කෙල් බෙල්ල ඇද වෙච්ච හැටි වැටෙච්ච හැටි බෙල්ල කෙලින් වෙච්ච හැටි වැටෙච්ච හැටි ආස්වාස ප්‍රස්වාස දෙක වැටෙච්ච හැටි අතරමැද මොකුත් නැති බව වැටෙච්ච හැටි අන්න ඒක කියන්න පුළුවන් අන්නේ කියන කමෙට කියනවා ධාතු මනසිකාරය කියලා කියනවා නාම රූප පරිච්ඡේද ඥානය කියනවා මෙතෙන්ට ගියාට පස්සේ විතරයි කියලා දෙන්න පුළුවන්. අරමුණ බුදුන් පත්තල සතිය දැනගෙන වාර්තා කරන්න පටන් ගත්තට පස්සේ ඒ ව්‍යාකරණය හදලා දෙන්න පුළුවන්. ඒ ඒ sannivedana ඍජුකම හදලා දෙන්න පුළුවන්. ඉතින් උගව දෙනෙක් හිතන ඕක නෙවෙයිනේ භාවනා කරනවා කියන්නේ භාවනා කරන්න වෙන එකක් කියලා නෑ. භාවනා කරනකොට විසුද්ධි නමයක් තියෙනවා. ඔය අපි කතා කරන්නේ තුන්වෙනි විසුද්ධිය. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි ආවට පස්සේ නේක. ditthi විසුද්ධිය කියන දේ කිරිගහට මෝල් ගහින් යනවා වගේ කාරණාව කියන්නේ ඔය ශරීරාංග දාන්න නැතුව, ආලවට්ටන්න නැතුව, සාහිත්‍ය නැතුව ලියන්න පුළුවන්. ආන්න එහෙම ලියනකොට කතාව බොහොම කෙටි වෙනවා. හරියටම මේ මෝල් ගහින් යන්න වගේ කිරි ගහකට තේරෙන්න පටන් ගන්නවා. එතකොට ඕගොල්ලෝ ගෙදර ගියත් කවදාකවත් මිස්කොමියුනිකේෂන් වෙන එකක් නැහැ. කියන්න ඕන මාසවල කාරණාව කියාවි. මේ වටවලල්ලේ යෑම පැත්තක තියෙනවා. මේ වටවලල්ලේ යන එක මොකද්ද කියලා දැනගන්න ඕන නම් බීපු මිනිහෙක් කතා කරන හැටි බලන්න. එකම දේව හී කියෝන. බණ. බණ කියන කොටත් එහෙම තමයි කියන්නේ. බණේදිත් එකම දේ නැවත නැවත කියනවා. ඒ මොකටද මේ short to the point short and sweet. කාරණාවට කතා කරන්න කියන දේ ඍජුව කතා කරා. ඒක අමාරුයි. ඒක තරේ එන්නේ නැහැ. ඒක නිසා මේ වැඩිහිටියන් අතර අපි ගොඩාක් කල් යනවා ඒක උගන්වනකොට කියන්නේ මේ දෙවෙනි භාෂාව උගන්වන්න හදනවා වගේ පළවෙනි භාෂාව වගේ නෙවෙයි දෙවෙනි භාෂාව ඉගෙන ගන්නකොට. හිටියක් ලැජ්ජබයි තියෙනවා අමාරුයි. මම හිත ගෙනල්ලා පෙන්නන්නම් දැන් එනකොට එවිල්ලා තිබුණා මේ අවුරුදු 8 පන්ති ළමයේ භාවනා කරලා කමඨාන් වාර්තා දෙකක් කියලා තියෙනවා. මම ඊළම දැකලත් නැහැ. වෙන හාමුදුර කෙනෙකුට කියලා අහගෙන ඉන්න ආසයි. මේ ටිකත් නාකි නොවි හිටියනම් හොඳයි කියලා හිතනවා. 8 පන්ති කියලා කියන අවුරුදු 15ක 16ක ළමයේ ඉස්කෝලේ ගිහිල්ලා වැඩ කරලා ගෙදර එනකන් වැටහිච්ච දේ කමඨාන් ශීර්ෂයෙන් ලියලවලා තියෙනවා. භාවනා කළා නෙමෙයි. පන්තිරක. ඉස්කෝලේ ගිහිල්ලා එනකන් මේ සතිය පිහිටවපු හැටි. මම එන්න බැලුවා මට ඒක print out එකක් ගන්න බැරි වුණා. ඒත් නාකියට ගිහිල්ලා කියවන්නත් හිතෙන්නේ නැහැ මට ඒක. අර ළමයා ගෙන්නන්න පුළුවන් නම් ඒ ළමයා ලව්ව කියවන්න තියෙනවා ඒ තරමට හොඳයි. ඉස්සර මේ වෙලාවට ඔය සතිපාසලේ ළමයි දෙන්නේ තුන් දෙනෙක් ඇවිල්ලා ඒකට ඒ කමටම වාර්තා දෙනවා. මම කියවන්නවත් දෙන්නේ නැහැ. නාකි කටහඬකට දෙනවා ඒ ඒ තරුණ කටහඬ දෙනවා. එතන මේ සරල දෙයක් මේ කතා කරන්නේ. ආලවට්ටමක් නෙවෙයි ලව් ලෙටර් එකක් නෙවෙයි මේ. කෙලින්ම කියන දේ කියනවා ධාතු මනසිකාට දාලා. ඒ නිසා ඉස්සලා ලියුමට වැඩිය මේ ලියුම පොඩක් පස්සෙන් ඉන්නේ. නමුත් හදාගන්නයි මම මේ කියන්නේ. ඒ විස්තර නැතුව වැටහිමුණ දේ වැටුණ දේට ලොකු තැනක් දෙන්න ගාන හදලා ඉරි දෙකක් ගහන්න. මෙන්න වැටහිච්ච. මේක තමයි ගානේ උත්තරේ. මෙතෙන් දෙනකන් ගාන සුළු කිරීම තියෙන්නේ. ඉස්සලාම කියන්නේ ගාන. අරමුණ ලිව්වා. මිනේ කරන හැටි ලිව්වා. වැටහුණු දේ ලිව්වා. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව පැයකට ආසන්න කාලයක් සක්මන් භාවනාව කළෙමි පටන්ගෙන ටික වේලාවක් යන විට পায় තැබීමේදී විලුඹ පොළවට තබන විට එය මොළයට දැනෙන ස්වභාවයක් ඇත. පසෙහි পায় තැබීමේදී මේ ස්වභාවය දෙස සිහිය පැවැත්වීමට උත්සාහ කළෙමි. විටින් විට සිතුවිලි ගලා එන අවස්ථාද තිබිනේ. හුස්ම රැල්ලද මේ අතරතුර දැනේ. සක්මන් මළුවේ එක් පසකට කුස් නතර වූ විට හුස්ම රැල්ල හොඳින් දැනී ගියේය. එවැනි අවස්ථාවල මොළේ සිට පහළට යම් සුවයක් පහළට දැනී යයි. සක්මන් භාවනාවේ අවසාන කාලය තුලදී එක් කොනකට ගොස් නැවතුන විට හුස්ම රැල්ල දැනෙනාseම මොළයේ පිටුපස කොටසේ මැද නාඩි වැටීමක් දැනෙන්නට විය. සක්මන් කරන විට මෙය ප්‍රකට නො වූ අතර එක් කොනකට ගොස් නතර වූ විට එය දැනේ. මා ටික වේලාවක් ඒ දෙසද බලා සිට නැවත සක්මන ඇරඹීම කළෙමි. මේ ස්වභාවයේ තිබියදීම සක්මන නතර කළෙමි. පරයන්ක භාවනාව සක්මන නතර කර පරයන්කේ සිට හුස්ම රැල්ලට සිහිය පැවැත්වීමට උත්සාහ කළෙමි. එවිට සක්මනේදී මෙන් මොලේ මැදට දැනුණු නාඩි වැටීම දිගින් දිගටම දැනෙන්නට විය. විටක නාඩි වැටීම නොදැනෙන ස්වභාවයක් තිබූ අතර ඒ වෙලාවේ හුස්ම රැල්ල දැනේ. නාඩි වැටීම හා හුස්ම රැල්ල දෙකම දැනෙන අවස්ථාද තිබිනි. කය කය පැවැත්වීමට අපහසු නැත. ශරීරයේ ඉහළ සිට පහළට සුවය දෙන අවස්ථාවක්ද දැනිනි. සෑම අවස්ථාවකදීම එම අවස්ථාවේදීම සිදුවන දෙයම සිහිය පැවැත්වීමට උත්සාහ කළෙමි. ইহත සඳහන් කරනු ලැබුවේ මම භාවනා පුහුණු භාවනා පුහුණු වැඩසටහනේදී ලද අත්දැකීමය. මා කාලයක සිට ආනාපානීය සති භාවනාව පර්යන්කේ සිට පෑ එකක් හෝ වැඩි වේලාවක් පුරුදු කරමින් සිටිමි. ඕනෑම සාමාන්‍ය ඉරියව්වකදී හුස්ම රැල්ලට සිත යොමු කළ විට දැනේ. එය දැනුණත් පර්යන්කේදී මෙන් දිගින් දිගට සිහිය පැවැත්වීමට අපහසුය. මාගේ භාවනාව ඉදිරියට කරගෙන යාම සඳහා ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි. අපාට කරන්නා වූ මේ උපකාරයට ඔබ වහන්සේට මේ භවය තුලදීම නිර්වාණය අවබෝධ වේවා. ඔකේ සක්මන පිළිබඳ පළවෙනි වාක්‍යය කියවන්න අපවසයක් කරනවාද? පැයකට ආසන්න කාලයක් සක්මන් භාවනාව කළෙමි. පටන්ගෙන ටික වේලාවක් යන විට পায় තැබීමේදී විලුඹ පොළවට තබන විට එය මොළයට දැනෙන ස්වභාවයක් ඇත. මෙන්න මේ ස්වභාවය එළියට ගන්නයි මම මේ දඟලන්නේ. ඒක එන්නෙම නැහැ. ළඟට ඇවිල්ලා පෙන්නලා අපහු යන. මෙම ස්වභාවයක් තියෙනවා ගියල්ලෙලල්ලා. මන්නම් දැක්ක ගියල්ලෙලල්ලා. ඉතින් කමටහන සුද්ධ වෙන්නේ නැහැ. බුදුජානන්සේ කියනවා හැන්දක වෙනකන් හොදි හැඳි ගෑවට හැන්දට කවදාකවත් රසයක් දැනෙන්නේ නැහැ. දිව හොදි කඳුලක් තිබ්බ ගමන් රස තේන මේ හැන්දයි දිවයි අතර වෙනස. දබ්බී රූප සූප රසෝ යත ජීවහා සූප රසෝ යත. දිව දාපු ගමන් රසයක් තේරෙනවා. ඒක තේරෙනවා කියලා වැඩන එක කියන්න උත්සාහ කරන්න. ඒක තමයි මේ දිට්ඨි විසුද්ධිය කියන්නේ. ස්වභාවයක් තියෙනවා. මේ ඉන්න කවුරක්වත් විරුද්ධ වෙන්නේ නැහැ. නමුත් ඒක කියන්න පුළුවන් මේ අත්දකපු කෙනාට විතරනේ. මොකද්ද මේ ස්වභාවය කියලා? ඒක කියන්නේ නැති එක තමයි මායя කියන්නේ. බුදුරජාණන් කියනෝක හෙලි කර මං හෙලි කරපු දවසේ නිවන. ඒ ස්වභාවය මොන වගේ එකක්ද? ඊට පස්සේ මුළු රචනයේ පුරාවට ඒක යනවා. භාවනා කරනකොට මොළයේ මැද කම්පනයක් වැටෙනවා. ආස්වාද ප්‍රසාරණයටත් මොළයේ මැද කම්පනයක් වැටෙනවා. ඒ කම්පනය කියන වචනේ හරි කමන්නේ ස්වභාවයක් කියනට වැඩිය හොඳයි. ලෝකේ තියෙන හරියක් තියෙන ස්වභාව තමයි. ලෝකේ තියෙන හරියක් තියෙන භාව තමයි. ලෝකේ තියෙන හරියක් තියෙන ගති තමයි. අපිට ඕන කරලා තියෙන්නේ මේ වෙලාවේ මූණ දාලා තියෙන්නේ මොන ස්වභාවයටද කියලා ඒ ස්වභාවය ස්වභාවයක් කියලා මල්ලෙන් ගහන්න එපා. ඒ ස්වභාවය ප්‍රසූත කරන්න. ඒ ස්වභාවය ප්‍රකට කරන්න. ඒ ස්වභාවය හෙලි දක්වන්න. හෙලි දක්වේ නැත්නම් අපි උපදිච්ච තාක් මැරලා ඒක තමයි මේ හැන්දයි දිවයි අතර වෙනස. අපි දන්නවා දෙකේ අතර වෙනසක් තියෙනවා. ඉතින් දිවට දිව ගෑවනම් ඒකේ තියෙන රසය මොකක්ද කියලා. තව කෙනෙකුට කියන්න. ඒකේ හෙලි වෙන්නේ නැති එක තමයි මේ කෙලස් කියලා කියන්නේ ආවරණ වෙලා තියෙනවා කියලා කිය අපේ හිතේ. ඉතින් වාක්‍ය හරි හොඳ වාක්‍යයක්. වතුර ගහලා පෙන්වන්න පුළුවන් වාක්‍යයක්. නමුත් වාක්‍යෙට ලහුණු ලැබෙන්නේ නැහැ. මම ඔළුව විලුඹේ පොළවේ තියෙනකොට ඒ විලුඹේ ඉඳලා මොලේ මැදට යන කම්ම පුදුමාකාර ප්‍රවාහයක් යනවා බල රේඛාවක් මුදලට ගියාට පස්සේ දන්නවා මේක මඩේද තිබ්බේ ගලකද තිබ්බේ සීතලද උණුසුමද ඒ සෑම කුඩා අණු කුඩා අංශයක්ම මොලේ මෙතන නෙවෙයි තියෙන්නේ. සමහර කෙනා මොලේ බහැලා තින්නේ. ඔය මොලේ ඔතන නෙවෙයි තියෙන්නේ. ඒකට තේරෙනවා. ඒ තේරෙන දේ කියන්නේ. හිතන දේ නෙවෙයි. බලාපොරොත්තු වෙන දේත් නෙවෙයි. පොතේ තියෙන දේත් නෙවෙයි. කකුල තියෙනකොට මට තේරෙනවා. ඒ බල රේඛාව බෙල හැදිලා තියෙන. හරියට කෝච්ච පෙට්ටිය පිටිපස්ස පෙට්ටියට ගිහලා එන්ජින් එක ගහපුවාම ඒක දඩ දඩස් දඩ දඩස් දඩ දඩස් දඩ දඩස් ගාලා ඉස්සරහා පෙට්ටියට යනකම් යනවා. ඒකට කියනවා ෂන්ටිං කියලා. ඉතින් ඒක තමයි විලුඹට වෙච්චාම ඒක වල්ලු කරට යනවා, දණහියට යනවා, උකුලට යනවා, කොන්දට පෙළ දිගේ ඇට්ලස් කසීරු කාට ගිහිලා ඔලුවට යනවා. මේ හැම දෙයක්ම මෙතෙන්ට වෙන. අඩු ගානේ මේකට මේ ඉදිකට්ටක් කනනොත් මුලේ දාන්න. අන්නේ ඒ ක්‍රියාව, ඒ ස්නායු හරහා එන ක්‍රියාව ආලවට්ටම් කරන්නේ නැතුව, හරි වැරදි දාන්න නැතුව, විනිශ්චය කරන්නේ නැතුව වෙච්ච දේ මොකද්ද කියලා කියන්නේ වැඩි කල් යන්නේ. කියන්න බැරි දිට්ඨි නිසා. කියන්න බැරි මිත්‍යා දෘෂ්ටි නිසා. කිව්වත් කියන්නේ මේ ශරීරයට ආසාවෙන් ජීවිතයට ආසාවෙන් මේ පස්සේ කනත්ත බයිල කතා මිස මොකද්ද වැටුනේ කියලා. මේ තරම් ආසන්නට යෑම ගැන මම බොහොම සතුටු වෙනවා. මෙච්චර කිට්ටුවට යන එක ගැන සතුටු නමුත් ලකුණු දෙන්නේ නෑ නෑ නෑමයි. දීලා වැඩ නෑ මොකද මේ කෙනාගේ දෝෂයක් නෙවෙයි මේක තමයි කෙලස් කියන්නේ. අපි නිසා මායාට විරුද්ධව යුද ප්‍රකාශ කරමු. වැටහුණ දෙයි කියන්නේ. අරමුණ කියලා භාවනා කරපු හැටි කියලා වැටුණ දේ කියන්නේ. එතකොට මගේ ලකුණු නෙමෙයි දෙන්නේ. ඒක ඒ ලකුණු දීමේ ස්වභාවයක් තියෙනවා. ඉතින් දිගටම තියෙනවා ආශ්වාස ප්‍රශ්වාස කරනකොට මොළේ මැද වැටුණයි කියනවා. ඉතින් යන්නේ කොයිද කියලා අපම් පොල් මල්ලේ පොල් කියලා කියනවා. මේ ආශ්වාස ප්‍රශ්වාස කරනකොට ආශ්වාස ප්‍රශ්වාසයේ වැටුණ දේ නෙවෙයි දැනගන්න ඕනේ. අල්ලපු ගෙදර නෝනට බබෙක් කම්බිලයි කියලා කියනවා. මම ආශ්වාස ප්‍රශ්වාස කරනවා. ආච්චිට ළමයි අපේරෝ තම්බිට අමාරුයි කියනවා. ඇත්ත කතාව. නෙවෙයිනේ මේ කතා කරන්නේ මේ එල්ල මේ එල්ලෙතනේ කියන්නේ කියන්නේ. කියවෙන්නේ නැති ඇටි බලන්න. ඕනෙම ලියුම් ප්‍රදේශයක් කියවන්න බලන දවසක ඕනෙම පුවත්පත් නිවේදනයකට අහුම්කම් දෙන්න බලන්න. ඕනෙම කෙනෙක්ගේ කයිවරුවකට අහුම්කම් දෙන්න බලන කවදාවත් ඒසර කියන්න ඕන දෙයක් කියවෙන්නේ නැහැ. ඒ මොකද හේතුව ඒක පොඩි වැඩක් නෙවෙයි. ඒකට කියන්නේ ආර්ය වෝහාරය කියලා. ඒක අමාරුයි. ඒකේ කිසි රසයකුත් නැහැ. ඒක හරි ඩ්‍රයි. ඒකට පණ්ඩිත ශාන්ස් කියන්නේ බුරුමේ මස්ලේ නැති ඇට සුදු ඇට කෑල්ලක් වගේ. මම මේ කකුල තියෙනකොට මුලින් මැදට මට කකුල වදිනකොට මට කම්පනයක් වැටුණා. මට සහැල්ලුවක් වැටුණා. මට නැත්තම් රිදුණා. මෙන්න මේක කියන්නේ නැතුව මට ස්වභාවයක් වැටුණා කිව්වහම වැසැඟිල්ලක් නැතිනේ. මල්ලෙන් ගහිල්ලක් නැතිනේ. උන්න ඕකට විරුද්ධව සටන් ප්‍රකාශ කරන්නේ. කියලා කියන්න ඕනේ කෙලින් ගනුංගෝ දෙනෙක් මොනට මොනක්වත් කියන්නේ මේ ලැජ්ජයි බයයි සබකෝලයි සංසාරයක් යන කියන දේ කියන්න විශේෂම කමට අසුද්ධ කරන විශේෂම නඩුවක් කතා කරනකොට අදුරු ප්‍රත්‍යක්ෂය කියන මිසක් නඩුකාරයගේ අනුකම්පාව ඉල්ලන්න යන්න එපා ඒක කවදාකවත් හම්බෙන්නේ නැහැ නඩුකාරයා කාරණාවට කතා කරන්නේ ඉතින් ඒක මේ වැඩමුළුවේ බොහොම ආසන්නයට ගියා අපි. හැබැයි 60 වෙනි වැඩමුළුවේ ඉඳලා අපි මේ දක්වම හැම එකකදීම කියලා දුන්නා. කමඨාන් සුද්ධ කිරීම පිළිබඳ ඉදිරියට යamak තියෙනවා. ඒක වුණා නම් ඒක සිද්ධ වුණා නම් ඕගොල්ලන්ට ආයෙ එන්න ඕනේ නැහැ Nissan වනේට. ආයෙ ටෙලිෆෝන් කරන්න ඕනක මොකුත් නැහැ, ඊමේල් යන්න ඕනක මොකුත් නැහැ. තමන්ගෙම කමටහන තමන් කියවනකොට තේරෙවි මං ඉස්සර බොන්න තරම් වල්පල්ද කතා කරලා ඉඳලා තියෙන්නේ. කියන්න ඕන ටික මේකයි කියලා කියනකොට භාවනා බොහෝම ඉස්සරහට යනවා. කියනවා මේ ගඟ පටු වෙච්ච තරමට වේගය වැඩි කියලා. ගඟ පළල් වුණොත් වේගය අඩුයි. අපි කතා කරන ධර්මාංශුක 10ක් 15ක් ගත්තොත් එකක් අසන්නිවේදනේ වෙන්නේ නැහැ. ඒ නිසා එකවරකට එකක් කියන්නේ ඒක කියන්නේ. එතකොට ඒක ඉවරයි. ඒක හරි හරි වැරදි කාටි ඊගාව එක. මේක එහෙම නැහැ. ආස්වාද ප්‍රසවාස කරනකොට මොළේ මැද රෙදිරයි කියලා කියනවා. ඒවා ලියලා තියෙනවනේ. දෙකක් නේ කතා කරන්නේ. ඒකත් කියවන්න බෑනේ යන්න අඩුව වෙලක් තියෙන නිසා. සක්මන් පරියංග භාවනාවේ තුන්වෙනි වාක්‍යය විතර තුන්වෙනි නෙවෙයි. අටවෙනි වාක්‍යය විතර වගේ ඉහිලා තියෙනවා මම ආනපාන කරනකොට මට මේ මොළයේ මැදට තිබුණු කම්පනාව වැටෙන්න පටන් අරගත්තා කියන්නේ. පරයන්කේ සිට හුස්ම රැල්ලට සිහිය පවත්වන විට සක්මන් සක්මනේදී මෙන් මොළයේ මැදට දැනුණු නාඩි වැටීම දිගින් දිගටම දැනෙන්නට. කරකොල අතාරිනවනේ මේ කතා කරන්න පටන් අරගෙන යන්නේ ආනපාන. කියන කිල්ල මතකද මං එදා කතා කරලා තියෙනවා සක්මන ගැන අන්න ඉතින්දී ආපු වේදනාවක් වලිගේ කොනේ මට දැන්නයි කියලා. මේ ඉන්නේ පරියන්කේ. මම මේ පුද්ගලයාගේ නම දන්නේ නැති එකට සතුටු වෙනවා. මුදු මට මේ ගහන්න රිදවන්න ඕන එකක් නෙමෙයි කියන්නේ. ආනාපාන ගැන කියලා ආනාපාන බාහනකදී ආනාපානේ වැටුණ හැටි කියන්නේ. එතකොට මේ සක්මණේ කතාවකුයි මුලේ මැද කම්පණේකුයි කියන එක මේ වෙන බබෙක් ගොළුව ගෙනල්ලා මේ බබ ගොළුවට දාලා හරියන්නේ නැහැ නේ. ඒව බඩ් කරන්න බෑ. නිසා කතා කරනකොට short to the point කතා කරන කාරණාවට කතා කරන්න. කිට්ටු කරලා තියෙනවා. මම දන්නවා. මම කියන්නේ හොඳන කතා කරනවා නෙවෙයි. නමුත් තවදුරටත් මේ නඩුව දිනන්න නම් නඩුව ඇහෙන්න නම් point එකට කතා කරන්න. පසුබිමට කතා කරන්න. අපි යනවා ඊගායක. තේරුවන් සන්නයි. අති ගෞරවනීය ස්වාමින් වහන්ස මා වසර දෙකක පමණ සිට භාවනාව ප්‍රගුණ කරන කෙනෙක්මි. එක් දින භාවනා වැඩසටහන් 10කට පමණ සහභාගී වී ඇත්තෙමි. මා වඩාත් ප්‍රිය කරන්නේ සක්මන් භාවනාවයි. මම මුලින්ම සක්මන් භාවනාව මම මුලින්ම වම දකුණ යනුවෙන් සක්මන් කළ අතර පසුව සෙමින් සිහියෙන් යනුවෙන්ද පසුව වය ධම්මයි, ඡය ධම්මයි, අනිච්ච යනුවෙන් පියවර හතරකටද පාද තබමින් භාවනාව කරගෙන යමි. දිගින් දිගට භාවනාව කරගෙන යාමේදී ඔළුවේ චිරිචිරි ශබ්දයක් දැනුනි. අරමුණෙහි සිත පිහිටුවාගෙන දිගටම භාවනාව කරගෙන ගියමි. මෙසේ කරගෙන යාමේදී පයට පෑගෙන වැලි මුලින් රළුවටත් පසුව මු르දුවටත් තවත් විටක ඇලෙන ස්වභාවයනොත් උණුසුම් ස්වභාවයෙන් හා කකුල වැලි අතර එරෙන බවක්ද දැනුනි. තවදුරටත් පසේ පයේ සිහිය තබාගෙන යාමේදී කෙස් ගහක් වැනි වැලක් පැටලෙන බවක්ද විටක මේස් paludu ඇතිසයක්ද දැනුනි. ඊයේ දින සක්මන් කරද්දී දිය කඩਿੱත්තක සක්මන් කරන්නා වැනි ස්වභාවයක් දැනුනි. අඩිය තබද්දී දිය විසිරෙනසේ දැනුනි. එසේ කරගෙන යාමේදී සිත පිට ගියද ෂණිකව අරමුණට නැවත පැමිණේ. මා මේතා කිසි දිනක කමඨහන් සුද්ධ කරගෙන නොමැත. පරයන්කය. මා ඉරියව් පාත්තාගෙන යාමේ අපහසුව හා දියාරු ස්වභාවය නිසා ආනාපානය වැඩිවීමට වැඩි කැමැත්තක් නොදක්වමි. නමුත් පරයන්කේ වඩන අවස්ථාවේදී හුස්ම රැල්ලේ සිසිලස හා උණුසුම නාසිකාග්‍රේට දැනුනි. ආස්වාසේ කෙටි සිසිල් බව හා ප්‍රස්වාසයේ දිගු උණුසුම් සැහැල්ලු බව අත්විඳේ. දිගින් දිගටම විනාඩි 20ක් පමණ ගත වීමේදී මුළු ශරීරයේ පුරාම දැඩි දැඩි උණුසුම් ස්වභාවයක් ගන්නා අතර ශරීරයේ ගිනි ගන්නාක් මෙන් දැනේ. විටක මුහුණේ කෘමින් නලියන ස්වභාවයක් හා විදින ස්වභාවයක් දැනේ. එවිට ඉරියව් වෙනස් කළෙමි. දැන් පර්යන්කේ සිටිනා විට වේදනාව දැනුණද දැඩි අදිෂ්ඨානෙන් පෑයක පමණ වේලාවක් සිටිය හැක. සිත පිට ගියද වහා අරමුණට ගෙනා හැක. ඉදිරියට භාවනාව කරගෙන යාම සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට පතන්නා වූ බෝධියකින් අමා මහ නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරමි. සක්මන් භාවනා කරනකොට මේ හතර ආකාරයට භාවනා කරනවා කාය ධම්මා වාය ධම්මා කියලා මම දැන කවුරු උපදෙස් දුන්නේවද කියලා. එහෙම එකක් මේ උපදේශ පන්තියේ නෑ. ඒක නිසා කමඨාන් සුද්ධ කරන්න නැති බව පැහැදිලි. ඒ නිසා උපදේශ පන්තිය අහන්න මෙනෙහි කරනවා නම් මෙනෙහි කරන හැටි පිළිබඳ පොඩි ආදර්ශයක් අපි පෙන්ලා තියෙනවා. එහෙම නැත්නම් මේ එක එක දේවල් මෙනෙහි කරන්න පටන් අරගත්තොත් මේ පන්තියෙන් ළමයින්ට වෙන්නම එක නම කියලා කතා කරුවාට ඉතින් ළමයි බලන්නේ නැහැ. ළමයා ගැනම කියන්න එපා. ඉතින් තු ළමයි ඉඳදී වෙන කට්ටියගේ නම් ටිකක් කියවන්න පටන් අරගත්තට වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා නම් අඬ ගහනකොට ඉන්න කට්ටියගේ නම් අඬ ගහන්න නැති කට්ටියගේ නම් අඬ ගහන්න එපා. අපි නිතරම කනගාටු වෙන්නේ අපි ළඟ නැති මීහරකෙක් ගැන තමයි. ඉන්න මීහරක ගැන දන්නෙත් නැහැ. ඒ නිසා කතා කරනකොට ඒක කතා කරන. අනිත් එක මේ පරියංග භාවනාව ගැන කරන විස්තරෙදිත් ලියලා තියෙන කරුණු මේ ශාරීරියේ දැනෙන নানা ආකාර වෙනස්කම් සඳහන් කරලා තියෙනවා. මට ආනාපානෙ වැටෙන්නේ නැහැයි කියනවා. නමුත් ආනාපානෙ පිළිබඳ හොඳ විස්තරයක් සටහන් වෙනවා. මං ආනපනේ කරන්න යන්නේ නැහැ මොකද මට ආනපනේ කරන්න බෑ. නමුත් කියනවා ගන්නකොට සීතල භාවය යනකොට උණුසුම් ගතිය වැටහෙනවා. කියලා නිසා කමඨාන් සුද්ධ වීමේ සංනිවේදනයේ නැත්නම් මේ ලියුම කියෝ ලෙවල නැවත නොකියවීමේ අඩුපාඩුකම ගැතියි. ඒ නිසා මේ හොඳට නැවත කියවන්න මේ ලියුම ලී ලෙවල කියවලා බලන්න. මේ මේ මාට මේ කය ධම්ම වය ධම්ම නිරෝධ ධම්ම කියලා කවුද කියලා දුන්නේ කියලා භාවනා කරා. ඒ නිසා මේ හොටලෙට පිටින් ඉඳලා කෑම කාලා මේ හොටලෙට නඩුවක් දානවා මේක කෑම හොඳ නැහැ කියලා. ඉතින් බෝඩ් එකක් දාන්න වෙනවා පිටින් ගෙනත් කෑම කෑම තහනම් කියලා. උන කෑම නැතුව කණ්ඩ විතරක් දෙන තැනක් නම් කීදාගේ කෑලා කාලා බලයන් කැත කරන්නේ නැතුව කියලා. මේක එහෙම නෙමෙයි. මේ ලස්සනට ආපු ගමන් කියනවා මෙහෙ දෙන්නේ මේ කෑම මෙන්න කාපා. ඊට පස්සේ මෙන්න කොයිදෝ ගෙන අප කෑම මල්ලක් දිග අරගෙන කතා කරනවා. ඉතින් මේවා ගාක් පිළිසිදු වෙලා හරියට ලයින් එක ඇඳිලා එනවා. කම්ටාන් සුද්ධ කිරීමේ වාර්තාව හරියට කියනවනේ අඩුම ගානේ වෙන එකක් තියා. තමන් උත්සාහ කරපේ ගැන මම ස්තුතිවන්ත වෙනවා. නමුත් ලියුමම නැවත කියවන්න. මට ආනපානේ කරන්න බෑයි කියලා ඊට පස්සේ වාක්‍ය හතරක්ම දිගටම ලියන්නේ ආනපානේ විස්තර. ඉතින් එතකොට මේ යන්නේ කොහෙද මල්ලේ පොල් කතාව තමයි යන්නේ. ඒ නිසා මේ ලියුම අපව අරගන්නේ අයිතිකාරය අරගෙන වෙලා හොඳට කියවලා ආයෙසරයක් ලියන්න ඕක. ලියන්න කියලා කියන්නේ මේ වැරදි ටික හදලා ලියන්න. එහෙම නැතුව මේක හරියට හරියන්නේ නැහැ. මේ 100ක් හරියක එළියට එන්නේ නැහැ කවදාකවත්. මේක සුද්ධ කරන්න. ඒකට කියන කමඨාන් සුද්ධ කරනවා කියන්නේ. සුද්ධ කර කර සුද්ධ කර යනකොට තමන්ට ආදර්ශය එයි. මෙන්න මේකයි කියවෙන්න ඕනේ. ඊට පස්සේ පන්දිසාංශ කියන ඔයක මැරණකම් අමතක කරන්න එපා. ඕක නැවතත් ඒ ක්‍රමයටම යන්න. එතකොට දියුණුවක් ඇති වෙනවා. නැත්නම් හැමදාම අලුත් පාරවල් යන්න ගියොත් හැමදාම සුද්ධ කර කර ඉන්න මිසක Tamanට අර ගුණයක් එන්නේ නැහැ. සැකිල්ලක් එන්නේ නැහැ. ඒ නිසා මේක කමටහන් පොදු සුද්ධ කිරීමේ වාසියක් තියෙනවා. එක්කෙනෙක් ඇදලා ගහනකොට අනික් කන්ටේට රිදෙනවා. තාච්චිත් ළමයි හම්බෙනවා තම්බිට අමාරු වෙනවා ගතියක් තියෙනවා මේ. කමට පොදු කමටහන් සුද්ධ කිරීමේ ඒකෙකුට ඇදලා හොඳට ගහනකොට ඉස්සර මං කරන්නේ ඇදලා ගන්නවා ඇත්තටම ඉස්සරහට. නඩුවට ගන්නවා උච්ච කුඩුවට නංගලා ගන්නවා මේ කෙනා. ඉතින් පව් කියලා දෙහිතන වෙලා. ඉතින් ඒකෙන් එයාට නෙමෙයි කියලා තියෙන මේ අනික් කටිට කියලා දෙනවා මේ වැදගත් වැඩක් වැදගත් ලියමනක් මේ ලියන්නේ මේක කරුණා කරලා කමටහන් සුද්ධ කරන වார்த்தාවට අනුව ලියලා ඊට පස්සේ තමන්ම ඒක පොඩ්ඩක් කියවලා බලන්න. එහෙම නැත්නම් අඩු ගන්න මේ කියවන මහගෑණි කියවලා බලපන්. අපි ඒ පැත්තටත් නඩුවක් දාන්න පුළුවන් විදිහට කොන්දේසියක් දාලා තියෙනවා. ඉදිරිපත් කෙරුවොත් වග කියන්න ඕන. හැබැයි ඉදිරිපත් නොකරන තරම් නරක වතාවක් කියලා මම එහෙම කියන්නේ නැහැ. නමුත් මේට වැඩි වගකීමෙන් කටයුතු කරන්න. අපි ඉන්නේ මේ ditthi visuddhi parisuddhi padahaniyangē ගැන බණ කියමින් සහ දේශනා කරමින්. එහෙම නැත්නම් භාවනා කරමින්. ඒ නිසා ලියන දේ හරියට පැහැදිලිව ලියන්න මේක වෙන භාෂාවකින් නෙවෙයි අපි දන්න සිංහලෙන් මේ කතා කරන්නේ. ඒ බුදුන් පඬිස්සංශ කියනවා මේ ඌරුමස් තම්බන්න වෙනින් තෙල් දාන්න ඕනේ ඌරගේ තෙලෙන්ම තම්බන්න අරින්න කියලා. එනිසා පිටරටින් කොයි කම්මස්සානචාරි මෙහෙට ආවත් කවදාකවත් sannivedanayak වෙන්නේ නැහැ. වෙන්න මං වගේ උන්ටට සිංහල දන්න මිනිසෙක් වෙන්න ඕන. මම කියන්නේ බොම්බිලි කරවල තම්බන්න පිටින් තෙල් දාන්න ඕන බොම්බිලියගේ තෙලෙන් තැම්බෙන්න ඕන. භාෂාවෙන් සිංහලෙන් කතා කරන්නේ. කතා කරන්න ගියාම අපි කමඨාන් සුද්ධ කරන දෙන අවස්ථාව කොච්චර නොමගරිනවද කියලා බලන්න. ඒ වුණත් මේ පොදු කමඨාන් නිසා අපිට යම් ප්‍රමාණයක කාගේ කාගේ වැරද්දෙම හරියන්න පුළුවන් ගතියක් තියෙනවා කියලා. ඒ නිසා කොච්චර භාවනා කරත් මේක හරියනකම් මේ sannivedana එනකම් ඒක තන කරකැවෙන. ඒ නිසා මේ කියන පොඩි කාරණා පුංචි කරලා විසි කරන්න එපා. නැවතත් ඒ විදිහට මේක සකස් කරලා ආයෙත් ඉදිරිපත් කරලා කවදා හෝ මේක හදාගත්තත් එයාගේ විතරයි සුද්ධ වෙන්නේ. අනිත් එක කරන්න මුලක ඉඳලා කියලා දෙන. ඒකට වෙහෙස ගන්නත් නරකයි. කොහොම වෙහෙස බලුවා නම් මේ 2600ක් මේ ශාසනය පවතින්නේ නැහැ. එහෙම වෙහෙස බලලා නෙමෙයි අරගෙන තියෙන්නේ එකෙක් නෙමෙයි භාගයක් හිටියානම් ඒ පයින් ගිහිලා හරි කියලා දෙන්න කියලා කියන්නේ මේ අවශ්‍ය කෙනාට. නමුත් ඒක ඕනකට වැඩිය සෑහලුවට සලකන්න එපා. වාර්තාව ලියන්න කමටහන් වාර්තාවට උපදේශ ගැලපෙන විදියට ලියලි වෙලා කියවන්න ඉදිරිපත් කරන්න ඉස්සලා. ගරු ස්වාමින් වහන්සේ මා වරුදු දෙකමාරක පමණ සිට පිම්වීම හැකිලිම භාවනා කරන කෙනෙකි. පළමු දිනේදී පරයන්ක භාවනාව කරද්දී සතිය තිබුණු අතර සිත නිතරම විසිරෙන්නට විය. නමුත් දෙවැනි දිනේදී තරමක් දුරට හොඳින් භාවනාව කරගෙන යාමට හැකිවිය. නමුත් පරිංවර සිතුවිලි නිසාද වේදනා නිසාද කකුලේ හිරිවැටීම් ඉඳගෙන ඉන්න ඉරියව්වල තද බවද අද්දුටු වෙමි. පසුව හිතත් කයත් තැම්පත් විය. භාවනාව පැයක් පමණ හොඳින් කරගෙන යාමට හැකිවිය. ඒ අවස්ථාවේදී සතිය හොඳින් තිබුණු අතර කයේ දැනීම අඩු බව ඇටහුණි. මා කොතනද ඉන්නේ කියා නොදැනුනි. ටික වේලාවක් භාවනා කරමින් යන අතරතුරේදී කොඳු ඇට පෙළ සකස් වන බව වැටහුණි. වරන් ඇතුලේ ඍජු බව කියලා. ටික වේලාවකින් ඒ දැනුමද නැති විය. ඊළඟට දැනෙන්නට පටන් ගත්තේ හිස මුදිනේ හිස උඩ කොටස වේගෙන් චලනය වන බවත් කම්පණය වන බවත්ය. වර එක තදවන ගතියත් වර එක ලිහිල් වන ගතියත් දැනුනි. සුළඟට සෙලවෙනවා වාගේ ගතියකුත් දැනුනි. තවත් විටක කන දිසට ගමන් කරන බවත් වැටහුණි. ආස්වාස ප්‍රස්වාසය සියුම් ලෙස ගමන් කරන ලෙස දැනුණත් කොතනින් ගමන් කළාදයි නොදැනේ. අද තුන්වන දවසයි. මා පාන්දර 4ට පමණ පරයන්ක භාවනාව කළෙමි. අද පෑ දෙකමාරක් පමණ කාලයක් සිටියා. තවත් සිටීමට හැකි වුණත් භාවනාව අවසන් කළා. මුල් දවසට වඩා අද දවස හොඳයි. අදත් සිතත් කයත් දෙකම සංසිඳුණු අතර සතිය හොඳින් තිබුණි. කයේ සම්පූර්ණ දැනුම නොදෙනී ගිය අතර කයේ සමාධිය ඇතිවන අයුරු බලා සිටියමි. ඊතා හිමින් කයේ තැම්පත් ගතියක් ඇතිවිය. වෙන්දා මෙන් වේදනා ගතිද, සිතුවිලි පැමිණෙන ගතිද, රිදුම් ගතිද, සිතුවිලි පැමිණෙන ගතියද පැමිණියේ නැත. ඉඳ හිට එකක් දෙකක් පැමිණියත් ඒ ඉක්මනින් නැති වී යයි. එය දනිමි කියා මෙනෙහි කරයි. ඉන්පසු සතිය පමණක් තිබුණි. අදත් කයේ කිසිම දැනීමක් වත් කිසිම වේදනාවක්වත් තවත් හිත නොගිය. මේ තැම්පත් බව විටක බසින ආකාරයකින්ද වැටහුණි. තවත් විටක ඒ සමාධියම ඉහළට නැගෙන බවක්ද දැනුනි. සමාධිය බසින අවස්ථාවේදී නැවතත් හුස්ම් රැල්ල සියුම් ආකාරයට දැනෙන්නට විය. ශබ්දය ඇසෙන්නට විය. මේ ආකාරයට ඉහළටත් පහළටත් කීප වරක් ගමන් කළෙමි. ඒ බැසීමත් ඉහළට නැගීමත් සිදුවන්නේ සෙමින්ය. ඒ නිසා ඒ දෙස ඉවසීමෙන් වීරෙන් බලා සිටියා. ඒ විට මට හැඟුණේ ඒ දෙස බලා සිටීමට කොතරම් ඉවසීමක් අවශ්‍යද කියාය. සමහර විටකදී සමාධිය හොඳින් වැඩුණ අවස්ථාවේදී නැවතත් කයේ දැනීම නැතර වී හිස මුදුනේ දැනීම ඇතිවේ. භාවනාව නිම කර අවදි වන විට වතුරු පාසයක් දැනුනි. කයේ තැම්පත් බවක්ද දැනුනි. ටික වේලාවක් ඉඳගෙන සිට නැගිටෙමි. මෙවැනිම වැඩසටහනකට සහභාගී වූ අවස්ථාවේදී මුලින් සඳහන් කර ආකාරයට කය තැම්පත් වී තිබූ අතර හිස් මුතනට උඩින් ලොකු බෝලයක් වැනි ඝන වස්තුවක් ලොකු කොටස් වලට බෙදී එයත් තවත් කොටස් වලට බෙදී එම කොටස් අංශු දක්වා කුඩා වී එම සියලු කොටස් නොපෙනී ගියා. තෙරුවන් සරණයි. ඔබ වහන්සේට නිර්වාණ සුවයමත් වේවා කියා ප්‍රාර්ථනා කරමි. මේක හරි අමාරුයි විස්තර කරන්න මොකද දවස් 4 කෙවුව පිටු කරන්න හදනවා. එතකොට කොතෙන්ද අවධානය යොමු කරන්න කියන්නේ. මම දිග කතාවක් කියනවා. වැදගත්තේ ප්‍රධාන ජවනිකා මොකද්ද කියලා කියන්න බෑ. ඒ නිසා මේ ලියන එකෙන් අහගන්න ඕනේ මේකේ Taman පිළිගන්න වාර්තාගත කළ යුතුම වැදගත්ම කොටස මොකද්ද කියන එක අහලා කිව්වොත් අන්න ඒක අපිට පුළුවන් සාකච්ඡාවට ලක් කරන්න. එහෙනම් තමයි දීර්ඝ කතන්දරයක්. පළවෙනි දවසේ මෙහෙමයි, දෙවෙනි දවසේ මෙහෙමයි, තුන්වෙනි දවසේ මෙහෙමයි, හතරවෙනි දවසේ මෙහෙමයි. ඉතින් අහගෙන ඉන්න එකනාගේ අවධානය යන කොතෙන්ද අවධානය යොමු කරන්න කියලා දන්නේ නැහැ. ඒ නිසා නඩුව කල්යම්. මේ ලියපෙකනා කියන්න කැමති නම් මෙන්න මේකෙදි මට කීව යුතු අත්‍යන්ත මෙන්න මේ කොටසයි කියලා අන්න ඒක අනුව නම් අපිට ඉස්සරහට යන්න පුළුවන් නිසා යෝගාවචරය තමන් භාවනාව හරියයි කියලා හිතන්නේ කොයි වෙලාවද කියන එක භාවනාවට වැදගත්. ඒක කියන්නේ ඉතල වැරදිච්චව ලිව්වනම් මුස්පෙන්ටි වැඩි. ඉතින් හරිය දැනින්ම පටන් ගන්න වාටා. ඒ බුදුම සාංශ කියනවා සිද්ධි ගොඩාක් විස්තර කරන්න යන්න එපා. Tamanට හරිය එක පරියන්කයක්. ගිය වාර කමඨාන් සුද්ධ කරපු දවසේ අද දක්වා තියෙන හොඳම පරියන්ක විස්තර කමඨහන් මුදුන්පත් වෙච්ච තැන ඉඳලා කියන්නේ. ඒතකොට කෙලින්ම කහ කාල දෙකට කැඩුවා වගේ කතාවට බහිනවා. එහෙම නැත්නම් වෙච්ච වැරදි පරණ ඉතිහාස කතයි ගිය ආත්ම විස්තරයි එන්න තියෙන මෛත්‍රී බුදුහාමරෝ කතාවලුයි අනම්මනම් කතා කරන්න පටන් අරගත්තොත් ඒක ඉතින් කමඨාන් සුද්ධ කරනවා කියන්න බෑ. එහෙනම් වල්පල් වෙනවා ඒ නිසා ඊගාවෙකට යන්න ඉස්සෙල්ලා නැත්නම් වැඩිමූසෙන් වැඩ ප්‍රශ්න චාර්ජ් වැඩ පිළිවෙල સમાપ્ત කරන්න ඉස්සෙල්ලා මම අහනවා මේ කෙනා කැමැතිද මේ ලියාපු සිද්ධි ටිකෙන් කියන්න ඕනේ නැත්නම් වැදගත්ම දේ Taman හොඳයි කියලා හිතන කොයි එකද කියලා කිව්වොත් අපි ඒක සාකච්ඡාවට ලක් කරන්න පුළුවන්. සමස්තය දුන්නොත් කොයි කොයි තැන ගණේ දන්නේ නැහැ. ඒ නිසා ප්‍රසන්ටේෂන් එක තියෙන්න ඕනේ හරියට. මෙතන මේ මයික් එකේ තියෙනවා. නෑ දීප කොලේ ඔක්කොම තියෙනවා. නෑ නෑ අයිතිකාරයම කියවන්නකෝ. ඒකට අහන්න හොඳයි මේකට වැඩිය. දැන් කියපු දෙය තේරෙන්නේ නැහැ. මං කියන්නේ Tamanට හොඳම කෑල්ල කියවන්න. දැන් ආයෙත් ඇවිල්ලා අහනවා සාන්ත මුලින්ද කියවන්නද කියලා. මට මොකක්වත් ඕනේ මේ කමටහන මේ විස්තර අයින් කරලා බැත අයින් තියාගෙන පිට කාටුවයි කාටුවයි අයින් කරලා බැත ටික දෙන්න මට. ඇහෙන්නේ අපිට. මයික් එක වැඩ කරන්නේ නැද්ද? මයික් එකට හොඳට ලං කරලා කතා කරන්න. හරි හරි කියවන්න කතා කර. හරි හරි. මේ ඊයේ දවසේ මම භාවනා කරගෙන භාවනා මට මොනවත් එපා මේ වார்த்தාව කරන්න ඕනේ හොඳම භාවනා පරියන්කේ විස්තර ටික කියන්න මට ඉතිහාසෙ මොකක්වත් ඕනේ හඳුන්වා දීමක් ඕනේ නැහැ මම හොඳයි කියන පරියන්කේ විස්තර ටික කියන්න පසුව හිතන්නට හිතත් කයත් තැම්පත් විය භාවනාව පැයක් පමණ හොඳින් කරගෙන යාමට හැකි විය ඒ අවස්ථාවේදී සතිය හොඳින් තිබුණු අතර කයේ දැනීම අඩු බව දැනුනි. මා කොතනද ඉන්නේ කියා නොදැනිනි. ටික වේලාවකින් භාවනා කරමින් යන අතරතුරේදී කොඳු ඇටපෙළ මේ සකස් වන බව දැනුනි. ඍජු වෙන බව. කියන්නේ අර දැන් කොඳු ඇටපෙළ මෙහෙම ඉන්නකොට භාවනාව හරියනකොට ඉරියව් සකස් වෙන ආකාරය ඒක දැනෙන්න පටන් ගත්තා. ඊට පස්සේ ටික වේලාවක් ඒක දිහා එසේ එතන බලන් ඉන්නකොට ඊළඟට ඒ දැනීම ක්‍රමයෙන් අඩු වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ මේ මේ සතියෙන් ඉන්න අතරදී ඒ ඒ ඒ දැනීම නතර වෙලා ඉස මුදුනේ මෙහි ඉස මුදුනේ මේ දැනීමක් එන්න පටන් ගත්ත ඔළුවේ තද වෙන ගතියක්. අර නහර වේගෙන් මේ ගමන් කරන ගතියක්. ඊට පස්සේ ඒක නිකන් මේ මේ තෙරපෙන ගතියක්. වරින් වර ඒ වෙලාවෙමයි ඒ ටික දකින්න ලැබුණේ. ඊට පස්සේ ඒ දැනීම කන සීමාවට වගේ වෙනකන් ගිහිදිලා ගියා. ඉන්හිහට ගියේ නෑ ප්‍රමාණය. ඊට පස්සේ මේ එතනින් එතන නතර වුණා. ඉතින් දැන් මට ඉදිරියට යන්න කොහොමද මේ මේ විදියට කියලා දැනගන්න තමයි අවශ්‍ය වෙන්නේ. ඔය මේ වාඩි වෙලා ඉන්න වෙලාවේ තමයි මූල කර්මස්ථානයේ වශයෙන් මොකක් තියාගන්න බෑ. ආන මේ පිම්බීම හැකිලිම. ඒක ලියවිලාවක් නැහැ කියවෙන්නෙත් නැහැ. පිම්බීම හැකිලිම කියලා දාලා තියෙනවා. දැන් මේ කියන්නේ කොන්ද කෙලින් වුණා නොදැනී ගියා. ඊසේ තද ගතියක් ආවා. ඒක පැතිරී ගියා. ඊට පස්සේ ඒක නොදැනී ගියා. එතකොට මේ යොදන තමන් හිත යොදපුවා පිම්බීම හැකිලිම පෙනෙමින්ද මේ පෙනෙන්නේ නැත්නම් ඒකට බාධා කරමින්ද මේ පෙනෙන්නේ කියන කාරණාව හරි වැදගත්. ඒ වෙලාවේ පිම්බීම හැකිලිම තියෙද්දිද මේ කාරණා දැන්නේ නැත්නම් පිම්බීම හැකිලිම තිබුණේ නැහැ. පිම්බීම ඇකිලි නැත්තම් මේ කාරණා වැටහීම පිම්බීම ඇකිනවට බාධාවත්ද එහෙම නැත්තම් Tamanට සැකයක් නැතුව මේක බාධාවක් නෑ ඉතින් එහෙමනම් කරන්න තියෙන්නේ පිම්බීම ඇකිලි මුල් කරගෙන හිටියට මේ වැටහෙන දේ ඔය ලියලා තියෙන එක බාධාවක් නැත්තම් භාවනාව කඩා ගන්න නැතුව ඔක දිගටම යන්න අරින්න ඔක තමයි සම්තතිය කියන්නේ වැඩ ඉලලක් යනවා ඒක වෙන්දට වෙලද මුණ මුණ දීලා තියෙනවානේ මුණ දීලා තියෙනවා කියන්නේ ප්‍රකට වෙලා අද ඊට වැඩිය පැය දෙකමාරක් ඉතින් ඉතින් ඉතින් කරන්නේ කොහොමද ඉඳන් ඊට පස්සේ අද කතාවක් දාන්න හදනවා ඒකට. මේ එක නඩුවක් ඉවර කරලා එමු. එකක් ඉවර කරලා එමු. එතකොට පුළුවන් ගෙදර ගියාට පස්සේ මහත්යත් එක්ක මොකද කරන්න කියලා කියන්න. දැන් ඉව බෑ. දැන් මේ අපි කරන්න දන්නේ මේ දැනෙනවා. අන පිම්බි මැකිලෙන් බලන්න යනකොට මේ මේ කටයුතු ගත්තා ඒකට සැකයක් ඇතිලා නැහැ. ඒක ලොකු හොඳ දෙයක්. ඒ වගේ ප්‍රකට වෙච්ච වෙලාවේ තේදවත් වෙච්ච වෙලාවක දිගට යන්න දෙන්න. එතකොට Taman දන්නවා Taman ඇඟිලි ගහන්නේ නැහැ. ඒ ඒ තැන් වලින් එක එක දේවල් වෙනවා මේක දිහා බලන්න ඉන්න පුළුවන් ගඟක් අයින ඉඳගෙන ගඟේ වතුර හැටි බලන්න. හැබැයි සැකයක් එනවනම් තමන්ගේ අර මූල කර්මත්තාන්ට අනේකයි කරන්නේ. එහෙම අවශ්‍යතාවයක් මතුවලා නැහැ. එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඒක නිසා මේක දිගේම මේ මේ යන මං කියන්නේ වැල යන පැත්තට මැස්ස ගහලා දෙන්නයි කියලා. වැල යන්නේ මේ පැත්තට මැස්ස ගහලා දෙන්න. මැස්ස ගහලා වැල්ලරින්න යන්න එපා. වැල යන පැත්තට මැස්ස ගහලා දෙන එකයි කරන්නේ. ඉතින් මේකේ ඒ ටිකේ වටිනාකම තියෙන්නේ මේ හිත මූල කර්මස්තන්නේ නැහැයි කියලා සැකයක් ඇවිල්ලා නැහැ. ඒ වගේම සතිය නැහැ කියලා සැකයකුත් නැහැ. සමාධිය නැහැ කියලා සැකයකුත් නැහැ. ඉතින් එහෙමනම් භාවනා වැඩෙනවා. ඒකට දිගට මේකටත් වැඩි වැඩි වේලාවක් ඒ වෙනදී අංජනම් බල්ල හනුම යන දිහා බලන ඉන්නවා කියන කතාව අහලා තියෙනවා. අංජනම් පේනවා. දැන් හනුම ඇවිල්ලා. ගුරාට පේන්නේ නැහැ. බලන මනුස්සයා යනවා හරි හරි. හරි පුතා දැන් බලපන් කොහෙද ඔක යන්නේ? ඉතින් හනුමට යන්න දෙන්න. ඒකට ඌ වෙන්නනවා නැති වෙච්ච බඩුව නැති වෙච්ච තැන. දැන් මේ අනුම යන්න පටන් ගන්න තියෙන්නේ. ඔක දිගට ඔකදී පරියන්කේදී විතරක් නෙවෙයි, සක්මනේදී නෙවෙයි හැම වෙලාවෙදීම තමන් මේ ප්‍රත්‍යක්ෂයක් මේ හිතලුවක් නෙවෙයිනේ. හිතට ගත්ත දෙයක් නෙවෙයිනේ. මත් වෙලා නෙවෙයි. මෙන්න මේකට ඉඩ දුන්නොත් ගැටිල්ලක් ඇත්තෙම නැහැ. සමාන වේලාවට ඒ දැනීම මුකුත් නැතුව සතිය සතිය පමණක් සිවුම් ලෙස ඒක දැනෙන්නේ නොදැනෙන තැනට චුට්ටක් චලනය වෙන ආකාරයට ඒ සතිය තියෙනවා. හැබැයි කිසිම සතිය තමයි සතියේ තියෙන අවස්ථා දෙකක් අරමුණක් ඇති සතිය සහ අරමුණක් නැති සතිය. නැති සතියක් තමයි. නැති සතිය තමයි අරමුණ ඇති සතිය හරහා යන උසස්කම. ඒ නිසා අරමුණක් දීලා අරමුණ දිගේ සතිය වඩලා අරමුණ ගෙවෙන්න ඇරලා අරමුණ ගෙවුණත් සතිය යනවා. ආන්න එතෙන්ට යනකොට පේනවා ඒ සතියට මම යන්නේ. ඒ සතියට සක්කාය දිට්ඨියක් නැහැ, දිට්ඨියක් නේ. මාන්නයක් නැහැ, තෘෂ්ණාවක් නැහැ. නිකන් අහස්කුරපත්තු කරලා ඇරිය වගේ අනේක. අන්න එක දිහා බලාගෙන ඉන්න එක තමයි විපස්සනා කරනවා කියන්නේ. ගොඩාක් දුරට බලාගෙන ඉන්නවා මේ මේ අරමුණේම සමහර වෙලාවට නිරුද්ධ වෙලා ගිය අවස්ථාවකුත් තියෙනවා. ඔව් නිරුද්ධ වෙනවා අරමුණ නිරුද්ධ වෙනවා හකට සතියත් නිරුද්ධ වෙනවා. ඔව් දෙකම නිරුද්ධ වෙනවා. අන්නේ දිහා බලාගෙන ඉන්න මේ මම කරන දෙයක් නෙවෙයි මට සිද්ධ වෙන දේ. හැබැයි ඒක නිර්වුල වාර්තා කරන්න ඕනේ මම මේවා දිහා බලාගෙන ඉන්නකොට මට අරමුණ නැහැ කියලා සැකයක් නැහැ. මට නිජමත ප්‍රශ්නයක් නැහැ. මේ ටික යන්න හදනවා නම් හොඳ දෙයක්. ඒක ඕනෝකට අනුග්‍රහ කරන එක තමයි මේ භාවනාදී කරන අනුග්‍රහය. ඒකේ දවසක් එහෙම ඉන්නකොට බලාගෙන ඉඳ සතිය හිටියේ ඒ දිහාම බලාගෙන ඉන්නකොට මේක පාරටම නිරුද්ධ වෙලා මට කිසි දෙයක් දැනුන්නේ නැහැ ඊළඟට. ඒ තප්පරයට අවදි වෙලා බලනකොට මේ මගේ අර භාවනාව ක්‍රමක්‍රමයෙන් බහිනවා දැනුණා. ඒකට බහිනවයි කියලා කියනවනම් ඉතින් මට කරන්න දෙයක් නැහැ. දැන් බහිනවා කියන්නේ දැන් සමා දැන් මගේ සමාධිය ඉවර වෙලානේ. දැන් සමාධිය ඉවර වුණාට අපිට ප්‍රශ්නයක් නැහැ. අපි සමාධියට නෙවෙයිනේ භාවනා කරන සතියටනේ. සතිය දන්නවා සමාධිය තියෙනවා. ඔකට සමාධිය කියන දත්ත සමාධිය මොකක්ද කියලා දන්නෙත් නැහැ. ඔය සමාධිය කියලා මොකක්ද තියෙනවා නගිනව බහිනව. අපිට ඒක ප්‍රශ්නයක් නැහැ. සතියට අහු වෙලා නැතිනේ. ඉතින් ඒක භාවනාවක් ඇඩුණාය සතිය කරනවා කියලා නංවනන් දීමෙන් තමයි අපි මන්දෝත්සාහි වෙන්නේ. ඒතුළ ඒ හරි චුට්ටක් මට පැහැදිලි කරලා දෙන්න මේ අවසාන කොටස. නොදෙනී ඕ නොදෙනී ගියාම ඊට පස්සේ කරන්න ඕනි කොහොමද කියලා කරන්න මමෙක් නෑ එතන. ඒ නම මොනද කාටද කියන්නේ දැන් මම? <laughs> එමෙ ඉන්නවද කියලා බලන්නකෝ ඒකට සුක්කාඩම තියෙනවද කියලා ඇති. ඉතින් සුක්කාඩම මම හරවන්නේ කොහටද කියලා අහන්නේ සුක්කාඩමත් නෑ ඩ්‍රයිවරුත් නෑ ඒ වෙලාවේ. දෙන්නව නෑ. ඒක තමයි ගැඹුර. මේ දන්න දේ හරහා මොනවක් කරන්න නැත්නම් යනවා. ඉතින් ඊට මොනවද කරන්නේ කිව්වොත් ආයේ මම ඇිනෝ. ආයෙ ඕල්මන එනවා. මයින් අහන්නේ ඕල්මන ගෙනත් දෙන්න. මට ඕනේ නැහැ ඕල්මන. එතෙන්ද ගියාට පස්සේ අනාතේ යන්නත් එකයි තියෙන්නේ. ඒක තමයි මේ කාය ජීවිත නිර්පේක්ෂව භාවනා කරනකොට මේ ජීවිතේදී මැරිලා මැරුණට පස්සේ මොකද වෙන්නේ කියලා බලතැයි. මට අකියත හැක මැරුණට පස්සේ මේ දේ කරපන් කිය. ඒ තරමට මම මොඩයි කියලා හිතනවා. නෑනේ. නෑ කරලා බෑ. ඉතින් එහාට no there no choice. choice එකක් නැත්නම් අර කරපම් මේක කරපම් කියන්නේ මම මොකටද මම මොකටද දෙදා උච්චකල් භාවනා කරන්නේ ඊට යන්න රෙන්න සරුංගලේ නූල කඩලා ගියාට පස්සේ බාගන්නේ කොහොමද කියලා මයින් අහලා හරියනවාද දැන් කඩලා ගිහිල්ලා ඒ ලොකු ජයග්‍රහණයක් නමුත් අහන්නේ පරාදයක් කියලා හිතාගන්න අද වෙච්ච සිද්ධිය සිද්ධ වෙච්ච සිදුවීම තමයි දැන් භාවනාවට අවශ්‍ය දැන් හරියටම ස්වාමින් වහන්සේගේ කෙනෙකුගෙන් අවබෝධයක් මට මම ඇහුවත් බයින් එක විතරනේ මම කරන්නේ මම කවදාවත් ඔය ස්වාමීන් වගේ කෙනෙක් කියන මම දැක්ක ස්වාමීන් වහන්සේගෙන් ඇහුවනම් මම අහන්නේ නැහැ මොකද මම ස්වාමීන් වගේ කෙනෙක් විදක්ක ස්වාමීන් නමක් නෙවෙයි <laughs> ඒ වාගේ නිකන් මෙහෙම කමටහන් සූද්ධ කරන ඔයකත් අකලා තියෙනවා නෑ ඒ ටික දැනෙන්නේ නැති නිසා තමයි දැනෙන්නේ නැත්නම් යන්න අරින්න ඒකේ choice එකක් නෑ you have no choice ඉතින් එන කොහොමද මම instructions දෙන්නේ ඒකට යන්න අරින්නකෝ මේ අපි අපි විවේකයට කොච්චර බයද කියලා බලන්න. විමුක්තියට කොච්චර බයද කියලා බලන්න. නිවනට කොච්චර බයද කියලා බලන්න. It is called fear of freedom. මේ දෙහෙම ඉඳලා අමුඩ ගහ ගන්න හදනවා. එතෙන් ගියාම මේක හිර කරගන්නේ කොහොමද කියලා. හිර කරන්න බෑ. ඒක ගිහිල්ලා. ඒකට ලෑස්තිලා යන්න. ලෑස්තිලා යන්න දැන් කල්ල මේකට යන ප්‍රිපරේෂන් එකක් තියෙනවානේ සූදානම් වෙලා යනාතේ පළච්චාවයි කියලා. එන්නේ එච්චරයි නිවන කියන්නේ. ඒකේ යන විලා යන්නනේ. මොන ප්‍රෝග්‍රෑම්ද? තේරුණා වගේද? කියන්න බෑනේ තේරිච්ච එක. නෑ දැන් ඒ අවසාන පැත්තට ඒ විදිහට ඉඳගෙන බලාගෙන ඉන්න එක විතරයි කරන්න තියෙන්නේ. චරයි ඕක හෙට උදේ වෙනකන් කිව්වත් ඔච්චරම තමයි කියන්නේ. ඕක කරන්නේ නැතුව මේ එක එක දේවල් කරන එක තමයි මිච්ඡා දිට්ටි කියලා කියන්නේ. අර ඒකයි මම සතියෙම ඉඳලම බැලුවේ දැන් ඒ එහෙම දැන් සති දෙහිතට දැන් ඒ මට්ටමට ආවහම මේ එයාගේ පාඩුවේ හැට වැඩ කරගෙන යන්න ඉඩ දීලා මම බලාගෙන හිටපු එක තමයි කරේ. උඹත් නිකන් හිටපන් ඌට නිකන් හිට කියපන්. සුම්මයිරි. නික්කා හිටපන්. ඉතින් මේක කියනකොට බයිනවා. මේක කියනවා මේ බයිනවා කියලා හිතනවා. කෙරුවොත් කක්කනම් සබ්බපාපසකරණම් කියන එකනේ බුදුහාමර ඔක්කොම බුදුර කියන්නේ පව් නොකර හිටපන්. කෙරුවොත් ඔක්කොම පව්. කරන ඕනම දෙයක් පව කියලා නිකම්ම හිතාගන්න එහෙමනම් හොඳම වැඩේ මොකද්ද පව නොකර ඉන්නවා කියලා කියන්නේ නිකන් හිටපක් කියන එක. එච්චරනේ බැරි අපිට ඒකට ගිහිල්ලා පෙන්නුවත් ඒකටත් කොක්ක දානවනේ. ඒකටත් අපි ප්‍රතිසංශෝධන ඉදිරිපත් කරනවනේ විශ්වාස භංග යෝජනා ඉදිරිපත් කරනවනේ. ද යන්න අරින්ද. ඔකට නිවන කියන්නේ. ඔකට විමුක්තිය කියන්නේ. ඒ විමුක්තිය කොච්චර බයද කියලා බලන්න. විමුක්තියෙන් තන උපෙන සතිය මොකද තමසර කහින්න පුළුවන්ද? රට ගිහිල්ලා තියනවාද ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්ද කියලා උගෙන් අහන්න. එහෙම නෙවෙයි අර සාදරෙන් බාර ගන්න අම්බෝ කොච්චර මාරින්ද ආවේ. ඒ දීලා අයින් වෙන එකයි තියෙන්නේ. පුළුවන් වෙයි කියලා හිතනවා. මාට සැකයි. ඒකෙත් අහනවා. ඊගාට මම මොකද කරන්නේ කියලා මම යන්නේ පැත්තකට මොහොතකටවත් යනවට මම කැමති නැහැ. මම එයා ගෙනත් දානවා කියන සක්කාය දිට්ඨිය කියන්නේ. ඕක තමයි මිච්ඡා දිට්ඨිය කියන්නේ. උඩ යමන් නොකර ඉන්න පුළුවන්. ඒක තමයි බුදු කෙනෙක් කියන්නේ. ඒක තමයි සද්ධාව කියන්නේ. ඒක තමයි සතිය කියන්නේ. ඒක තමයි සීල කියන්නේ. විමුක්තියට ඉඳ දීලා ඉන්නවා. එක චිත්තක්ෂණයක් ඉන්න බෑට මොකද වෙන්නේ කියලා. ඒක මොහොතක් සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා අද නෙමෙයි මිට ඉස්සෙල්ල දවසක. ඉතින් අහන්නේ මොනවද? ඉතින් නිරුද්ධ වුණා නම් ආයෙ දැන් මොකද කරන්න ඕන කියලා අහන්නේ මොකද? නෑ මේ ඉතින් දැන් එහෙම කරාට මම වගේ කෙනෙක් සාමාන්‍ය එහෙම වෙන්න පුළුවන්ද කියලා කිව්වා. ඕන්නේ ඒකයි ප්‍රශ්නේ. එතනයි ප්‍රශ්නේ. ඔන්න ස්වාමීන් වහන්සේ නම් ප්‍රශ්නයක් නෑ. මට වගේ මේ කුස්සිය අම්මා කෙනෙකුට එහෙම වෙන්න පුළුවන්ද? මොන තරම් අපි මේ සිංහල බෞද්ධයා අව탁සීරුවකද ඉන්නේ. විච්චි දේ මේ අහන්නේ. වෙලා නොවිලා නම් කමන්නේ. ඔය කිව්වට අප්පා එහෙම වෙන්න පුළුවන් අපට කියලා කියනවා. දැන් මේ වෙච්ච දේවත් පිළිගන්න කැමති නෑනේ. ඒකට කියන්නේ මුළු මානව මනසෙම මුළු පරිණාමයේ පුරාවටම fear of freedom තියෙනවා. විමුක්තියට පුදුම බයයි. විමුක්තිය තමයි හටන් කරන්නේ. මේ මැරීගෙන හටන් කරනවා. විමුක්තිය දීවට පස්සේ ඒකට විරුද්ධව මේ මේ පෙසංගාන විශ්වාස වංග යෝජනා දාන. අනුපූරක ඇත්ත මෙහිතුවක් දාන්න බැරිද කියලා අහනවා ඒකට. දෙල්ලන්නේ නැහැ කමටහන් සුද්ධ කරන්න සෑහෙන ඇඟ අමාරු වැඩක් මට පේනවා. සෑහෙන අමාරු. සෑහෙන අමාරු. මට ආවේ දවසට දවස් පැය 5ක් විතර වගේ භාවනා කරා. ඒ කරන දවස්වල මේ මාස 7ක් භාවනා කරනවා කියන වචනේ පාවිච්චි කරන බෑ සතිමත් වෙනවා කියලා දාන්න. එතකොට ওই ප්‍රශ්නේ ඉවරයි. අය 24කුත් හමාරක් සතිමත් වෙන්නේ. සතිමත් වීමෙන් ඉඳලා තමයි මේ මට්ටමට ආවේ. හැබැයි ඊට පස්සේ නං ඒ වගේ දිගටම ලොකුවට භාවනා කරන්න හම්බුන්නේ නැහැ. ආයෙත් භාවනා කියන වචනේ දැම්ම දැම්පු ගමන් කක්කා. සතිමත් වීම. ඉතින් ඒකයි මම ආයි මෙහෙට ආවේ තව මට ඉදිරියට යන්න ඕනේ නිසා. ඉදිරියට යන්නේ කොහොමද? ගිය ගමන් මේ මම නැති කරලා දිරුණ ගමන් ආයෙ මමයට ජොබ් එකක් ඉල්ලනවා. මම මම මොකද කරන්නේ කියලා අහනවා ඊගාට. එයාට නැති මම ආයෙ ගෙන්න ගන්නේ කොහොමද කියලා අහනවා. ඔය හෙට උදේ කිව්වත් ඔච්චර ඕක තමයි. ඒකයි මම අපි මේ කියවපු දෙබලේ තේරුණාද කියලා. තේරුණා. තේරුණේ කියන්න බෑනේ. මොකද්ද තේරුම් ගත්තේ කියන්නේ? නෑ ඒක ඒ විදිහට යන්න ඊට දීලා මම බලාගෙන ඉඳලා ආයෙ ගැන හොයන්න බෑ. මම බලාගෙන ඉන්න බෑ එතන. ඔව්. බලාගෙන ඉන්නවා විතරයි. ඔව් බලාගෙන විතරයි. ඒකට මම කියන කෙනෙක් එතන නැති වෙනවනේ. ඒක තමයි මාත් අහන්නේ එහෙමද කියලා. ද නැත්නම් මමද කියන්න ඕනේ නැතුණා කියලා. අන්නේ වෙලාවේ ඒක දිහා බලන්න ඉන්න බැරිකම පුදුමාකාර ගායක් අපිට තියෙනවා. උඩ නෝකට විද්‍යාව කියලා කියන්නේ. ඕක තමයි කෙලස් කියලා කියන්නේ. ඉතින් මේක කොටු කරන්න කෙලස්. ඒක ලබාන විමුක්තිය ලැබලා දුන්නත් අවිද්‍යාව අහනවා මට මං කොද වාඩි වෙන්නේ මම ඔටුන්න කොයි කියලා. දැන් ස්වාමීන් වහන්සේ ඉන් එහාට අපි ආයි භාවනාවක් කරන්න පටන් ගන්නකොට දැන් දැන් භාවනා කරන කියන වචනේ භාවනා කරන එකමයි කියන්නේ. සත්‍යමත් වීම ඉදිරියටම ඒ විදිහටම කරගෙන ගියාම නම් හරි නේ. කතා දැන් කතා කරන සතිය. නෑ සතියනේ මේ බය නිසා හිත බය නිසා එහෙම. එහෙම බය වුණාම හරිම සන්තෝෂ වෙනවා. සතියෙන් වැඩ කරගෙන ඉන්නේ සතිය පටන් ගන්න මොන පොරොන්දුක්වත් දෙන්න ඕනේ නෑ. ඒ විදිහටම යන්නේ කියලා අපි පොරොන්දේ සතියෙන් අහන්න ඕනක මොකුත් නෑ. අර කරපු විදිහටම දිගටම කරගෙන ගියා නම් හරි නේද? මට හරි සෝරි කියලා හිතනවා දැන් පුදුමාකාර මේ මම යට ජොබ් එක නැතිලා මම යට ජොබ් එකක් අරන් දෙන්න හදන්නේ. දැන් මේක දැන් මේ වුණාට පස්සේ දැන් ආයිත් මේ භාවනාව ඉදිරියට මේ භාවනාව සමත සම්සතිය ඔව් ප්‍රශ්නේ වර්ණ ගන්න බෑ. සතිය සතිමත් වීම මෙම දිගටම අරගෙන ගියා නම් ඇති නේද කියන එකයි තමයි මට මං මං කියනවා සති බුදුහාමුදුරු දීලා තියෙන ඒ කායනෝ අයම්බික් වේ මග්ගෝ මෙච්චරමයි එකම ක්‍රමය. දැන් ඒකමයි ඔය නැවත වචනකින් අහන්නේ. සතියෙන් සිටියනම් ඔක්කොම ඉවරයි නේද? ඒකද ද ඉවරද? එහෙනම් ඒකත් ප්‍රශ්නයක්ද? සතියෙන් ලැබලා දෙන හැම උත්තරයක්ම අපි ප්‍රශ්නකට දාන්නේ. සතියෙන් දෙන හැම උත්තරයකටම අපි ප්‍රශ්නයක් කරගන්න ඒ නිසා උත්තර එන්නේ එන්නේ ආතති වැඩි වෙනවා. මේක උත්තරයක් කරගන්න අපි කොච්චර ලෑස්තිලා යන්න ඕනේ. ලැබිච්ච දේ මේ ප්‍රශ්නයක් නෙවෙයි මේක උත්තරයක් කියලා තේරුම් ගන්න කොච්චර විවෘත මනසක් තියෙන්න ඕනද කියලා කියන්නේ. කොහොමද මෙතෙන් ආපේකේ වැඩක් උණයි කියලා හිතනද වාඩි උණයි කියලා? මම අවබෝධයක් ලබා ගත්තා. ඒක නැවත කරලා බලන්න ඒ අවබෝධය ඇත්තද කියලා. උරගාලා බලන එකයි තියෙන්නේ. එහෙමත් කරනවා. එහෙම එහෙමත් කළා දිගටම මට මේ වගේ තැනකට එන්න ඕනේ අර ඒ වගේ ගෙදර ඉඳගෙන අමාරුයිනේ. දැන් මේ වගේ තැනකට ආවම මේ දැන් දැන් දවස් තුනකට බලනකොට ඊයේට වැඩිය අද භාවනාව දිනුනේ අද භාවනා කරන්න සතිය දිනුනේ. <laughs> මෙහෙත් එපා භාවනා කරන්න කියලා ඒව ආවට කමන්නේ සතිය වඩනවා නම් gedarat එකයි මෙහෙත් එකයි ඒ වෙනසක් ඇත්තේ නෑ. ඒක තේරෙයි ටික දවසක් යනකොට. නෑ ස්වාර ස්වාමීන් වහන්සේ පහදලා දෙන ඒවා ගොඩාක් මට මේ නොදැනුවත් වෙච්ච දේවල් දැනගන්න මට ලැබුණා මේ දැන් තුන් පාරක් ආවා. නම තෑ බයයි ඒකට. ඒ ඉතින් මේ ඒ දැනගන්න ආසාව නිසා තමයි මේ භාවනා වැඩසටහන සම්බන්ධ මට ඉතල බුදුහාමර පහල වෙලා තියෙන්නේ බුදුරජාණන්සෝටි ඔක්කොම කියලා තියෙනවා ආසංගල නැහැ කිසිම තැනක තමන් විවෘත වෙන්නේ එතකොට බුදුබණ එනවා ළඟට බුදුබණ ගෙදෙට්ට එන්නේ හොයාගෙන තමන් ඒක කරන් ටික නැවත නැවත කරා දැන් විනාඩි 10ක් අතර වැඩිපුරත් ගිහලා තියෙනවා කමක් නැහැ ඉතින් එක්කෙනෙක් හරි බඩේලිය ගියා නම් වැරදුද්ද වුණා නම් එච්චරයි තියෙන්නේ මේ මොකද එක්කෙනෙකුට ගහනකොට අනික් කට්ටියටත් වදිනවා. හොඳයි අපි එහෙනම් මෙතනින් අපේ මේ ප්‍රශ්න විචාරත්මක වැඩ පිළිවෙල නිමාව සටහන් කරනවා. අපිට තා පැය විනාඩි 50ක විතර කාලයක් තියෙනවා සක්මන් භාවනාවට. ඊට පස්සේ අපි නැවත එකතු වෙනවා තුනට සාමූහික භාවනාව සඳහා. සියලු දිනාටම තෙරුවන් සරණයි.